එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එක්ව වෙලා තව අවුරුදු 15ක් 20ක් මේ රට පාලනය කරනවා. ඒ ගැන කිසිම සැකයක් හිතන්න එපා. මෛත්‍රී පාසේසියන මැතිතුමා ජනාධිපති, රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති, ලවණ මැතිවරණයෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අත්වල් බැඳගෙන තව අවුරුදු ගණනාවක් මේ රට පාලනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අද අපි දේශපාලන වශයෙන් බෙදලා හිටිය ඇති. අපි සියලු දෙනාම එක්ව වෙලා රට දියුණු කරන්න. 2000න් පස්සේ අපේ රටට ලැබිය යුතු දියුණුව අපි ලැබුණේ නැහැ. ලැබිය යුතු සංවර්ධනය අපිට ලැබුණේ රට ගැන කල්පනා කළා ජාතික ආණ්ඩුවක් හදලා අවුරුදු 10ක් 15ක් මේ රට පාලනය කරන්න පුළුවන් ආණ්ඩුවක් හැදීමට අපිට සහයෝගය ලබා දීම ගැන